ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධිපද නමේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණී විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ Thank you. වන්දනීය ආරාධනය. මියගිය පසු කෙනෙකු දෙන පින් ලබා ගන්නේ කෙසේදයි ධර්මානුකූලව පහදා දෙන්නට. ජානසෝනි සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. සදේවතුනි ධර්ම සමන්ත චක්කබාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අබින්නම් පච්ච වේක්කිතබ්බං ඉත්‍යාවා පුරුසේන වා ඝාටේන වා පබ්බජිතේන වාති සාදු සාදු සදහවත් පින්වත් ධර්මානුශාසනාවෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රවණය කරන ඔබට කුසල් රැස් කර ගැනීම නිදන ප්‍රාප්ත අපේ උතුම් මහා සංගරුවන් සම්භාවනීය පින්වත්තුන් පින්වතියන් මේ ඔක්කොටම අනුගාමික පුණ්‍ය නිදාන් ලංකර දීමටයි සිංහල බෞද්ධ අපේ චාරිත්‍රාතර පාතක ධර්ම දේශනා පවත්වා ගැනීම සුවිශේෂී පින්කමක්. කෙනෙක් Tamangen වෙන් වුණාම මිය ගියාම ඒ කෙනා වෙනුවෙන් දින 6ක් 7ක් ගෙවුණු තැන ධර්මානුශාසනා පවත්ව ගන්නවා. ධර්මානුශාසනා පවත්ව ගන්නවා. ඒ වෙනුවෙන් ආගමික වතාවක් කරනවා. මතක ධර්ම දේශනාව හැටියටයි මේ ධර්මානුශාසනාව පවත්වන්නේ හඳුන්වන්නේ. පොඩක් මිය ගිය කෙනාට ජීවත්ව ඉන්න අය විසින් පුණ්‍ය නිදහන් ලංකඩ දීමයි මේ තුලින් සිද්ධ වන්නේ. මිය ගිය අයට වැදගත් වන්නේ ජීවත්ව ඉන්න අය දෙන පින්. ජීවත්ව ඉන්නවා නම් ළඟ ඉන්නවා නම් දුර ඈත ඉන්නවා නම් හෝ අපට අතින් අතට යමක් දෙන්න පුළුවන් අප උපස්ථාන කරන්ට පුළුවන් නමුත් මිය ගියාට පස්සේ ඒ කෙනා කොතන ඉන්නවද කොහේ ඉපද සිටිනවද අපි දන්නේ නැහැ ඒ නිසා කාරුණික හදවත් වලින් ඒ හදවතට යමක් පරිත්‍යාග කිරීමයි යමක් පරිත්‍යාග කිරීමයි මේ ධර්මානුශාසනාවෙන් රැස් වෙන පින් අනුමෝදන් කිරීමෙන් අපේක්ෂා වන්නේ හදවතින් හදවතට යමක් දීම දිනක් අපේ බුදුරජාණන් වහන්සේ සබත් නුවර දෙව්දාන් බෙහෙදී වැඩ සිටිද්දී එක්තරා සන්ධ්‍යාවක උන්වහන්සේ හමුවට දානුස්සෝනී නම් බ්‍රාහ්මණ තරුණේ පැමිණියා. මේ තරුණයා බෞද්ධ ආගමික කෙනෙක් බුදුසරණ ගිය කෙනෙක් නෙමෙයි. එයාගේ ශාස්ත්‍රෝන් වහන්සේ මහා බ්‍රහ්මයා. නමුත් මේ තරුණයාට ප්‍රශ්නයක් ඇති වුණා. Taman මියගිය ඥාතීන් උදෙසා පින් අනුමෝදන් කරනවා. ඒ අයට තමා දෙන පින ලැබෙනවදයි දැනගන්න ඕන වුණා. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ අහනවා. මමත් ගෞතමයන් වහන්සේ මියගිය මගේ ඥාතීන්ව සිහිපත් කරලා මම පින් දෙනවා මතක බක්ත දීමනාව කරනවා මා දෙන පින මගේ ඥාතීන්ට ලැබෙනවද? මා දෙන මතක භක්ත ඒගොල්ලන්ට ලැබෙනවද? ස්ථානයෙහි ලැබෙනවා අස්ථානයෙහි ලැබෙන්නේ නැහැ. සම්බුදු පියාණන් වහන්සේ කෙටි උත්තරයක් දුන්නා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඒක තේරෙන්නේ නැහැ. ස්ථාන අස්ථාන මොනවද මට දන්නේ නැහැ. මා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. දානුස්සෝනි තරුණයා ඉල්ලා සිටියා. දානුස්සෝනි මානවකය. මා මේ කියන දේ හොඳ කල්පනාවෙන් අහන්ත. හොඳ මතකයෙන් අහගෙන ඉන්න. මේගේ ඔබේ ඥාතීන් ජීවත්ව සිටිද්දී පංච පාප කළහද දස අකුසල් කළහද දුෂ්චරිතයෙහි හැසිරුණාද? එසේ කොටද මියදුනේ? කල පාප කර්ම හේතුවෙන් ඒ අය අවීචයේ උප්පත්තිය ලබන්නේ. ජීවත්ව සිටින තාක් කරලා තිබෙන්නේ අකුසල කර්ම නම් පාප කර්ම නම් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරලා නැතිනම් එයා දුසිල් එයා පෞකාරී. එවැනි අය අභව ප්‍රාප්ත වූ කල කායස්ස වේදා පටම්මරණා නිරයන් උපජ්ජති. ගිහින් තිබ්බවගේ මේ කය අතහැර අවීචේ නතර වෙනවා. ඒ ඥාතින් එතන නම් සිටින්නේ. ඔබ දෙන පින පලක් නැහැ. ඔබේ මතක බක්තද පලක් නැහැ. නිරිසතුනට අපේ වත් වැඩක් නැහැ. අපේ වතුර පළක් නැහැ. ඒ අය තාවේනික ආහාර පාන භුක්ති විඳින. එබැවින් ඔබ දෙන පින අස්ථාන දීමනාවක්. දානොස්සෝනී මානවකේ. මියගේ ඔබේ ඥාතීන් ජීවත්ව සිටිද්දී පංච පාප කළාද දස අකුසල් කළාද දුෂ්කරිතයේ හැසිරුණාද? එසේ කොටද මියදුනි. කළ පාප කර්ම හේතුවෙන් මිය ගියා මිය ගිය කල ප්‍රේත භවයන්හි උප්පත්තිය ලබන යක්ෂ භවයන් වල උප්පත්තිය ලබන නැතිනම් තිරිසන් ගතියක උප්පත්තිය ලබන සැප ඇති තැනක උපදින්නේ නැහැ ඒ තැන්වල නම් ඔබගේ මියගිය අය සිටින්නේ. ඔබ දෙන පින පළක් නැහැ. ඔබේ මතක භත්තද පළක් නැහැ. ඒ වාස්ථාන දීමන. තිරසං ගතිවල සිටිනවා නම් ඒ අයට පින් ගන්නට බෑ. බත් වැඩක් නැහැ. යක්ෂ භවක එක නම් සිටින්නේ පින් ගන්නට බෑ. බත් වැඩක් නැහැ ඒගොල්ලන්ට. භූතාත්මගත සිටිනවා නම් ඒ ඇයට බත් වැඩක් නැහැ පින්පලක් නැහැ කළ කර්ම විපාක විදවි අනන්ත ප්‍රමාණ කාලයක් දුකතියේ ඉරඳෙනවා ඥානසෝනි මානවකය යම් විදියකින් ඔබේ ඥාති පරදත්තෝපජීවී කියන ප්‍රේත භවයේ උපත්ති ලබා සිටිනවා නම් ඒ අය ඔබ දෙන පින ගන්නවා. පරදත්තෝපජීවී හෝනම් අනුන් දෙන පින් අනුමෝදන්ව ජීවත් වෙන. ප්‍රේත කොටාසය. ඒගොල්ලෝ අපි දෙන ඔබ දෙන පින් ගන්නවා. එතන නම් සිටින්නේ මිය ගිය අය. දෙන පින් අනුමෝදන්ව. එින් ආත්මදී උසස් භවයන් කඩා ගමන් කරන. එය ස්ථානයේදීම නාමයි. ඔබ දෙන පින නිසි තැන ඉන්න කෙනෙකුට දෙන දීමනාවක් වෙනවා. ධම්සෝනී මානවකය. මේගේ ඔබේ ඥාති ජීවත්ව සිටිද්දී පන්සිල් හා ආරක්ෂා කළාද? දස කුසල් වැඩුවද? සුචරිතයේ හැසිරුණාද? එසේ කොටද මේ ඇතුනේ? කලපොන්නේ කර්ම හේතු වෙන්නේ. සදේව ලෝකම ලොප්පත්තිය ලබන. ඒ භවයන්හි අප්‍රමාණ සැපමිනිත. දිව්‍යමය විමානවල සැරිසරන. දිව්‍යමය සලුපද වගන. දිව්‍යමය ආහාර පාන භුක්ති විඳින. ඉතා උසස් භවගාමි ජීවිත ගෙවන ඒ අයට ඔබේ පින පලක් නැහැ. දෙවියන්ට ඔබේ භක්ත බවක් නැහැ. දෙව්ලොව නම් ඔබගේ ඥාතීන් සිටිනි. ඔබ දෙන දීමනා අස්ථාන දීමනාවක්. නිසිතන ඉන්න අයට දෙන දීමනාවක් නෙමෙයි. දානුස්සෝනී මානවකය. මේදී ඔබේ ඥාතීන් ජීවත්ව සිටිද්දී පන්සිල් හා දක්ෂා කළාද? සුචරිතයේ හැසිරුණාද? දස කුසල් වැඩුවද එසේ කොටද මියදුනි කල පුණ්‍ය කුසල හේතු වෙන සදෙව් ලෝකවල උප්පත්තිය නොලැබ බඹලෝ තලවල උපදින්න පුළුවන් ඒ ඥාපින් බ්‍රහ්ම ලෝකවල නම් සිටින්නේ ඒ අයත ඔබේ පින පණක් නැහැ ඔබේ බත් පණක් නැහැ ඒ ආස්ථාන දීමනාවක් දානසෝනි මානවකය මියගිය ඔබේ ඥාතීන් ජීවත්ව සිටින්නේ පන්සිල් ආරක්ෂා කළාද දස කුසල් වැදුවද සුචරිතයේ හැසිරුණාද එසේ කොටද මියදුනි කල පුණ්‍ය කුසල හේතු වෙන් සදේව ලෝකවල උප්පත්තිය නොලැබ බ්‍රහ්ම ලෝකයේද උප්පත්තිය නොලැබ මනුෂ්‍ය ලෝකයේ උපදින්න පුළුවන් මිනිස් ලොව නම් ඉපද සිටින්නේ. උසස් උසස් වූ පුද්ගල වෙලා උපදින. ආයුෂ වර්ණ සැප බල නුවන් මේ පංචවිද සම්පත් වලින් පිරුණු. ඊටාම උසස් උසස් අයවලුන් වේ උපත්තිය ලබා අනන්ත සැප විඳිනු. මනුෂ්‍ය ලෝකේ නම් ඔබේ ඥාතින් නැවත ඉපද සිටින්නේ. ඔබ දෙන පින පණක් නැහැ. ඔබේ බත්ද පලක් නැහැ. ඒ ආස්ථාන දීමනාව. බුදුරජාණන් වහන්සේ එක දිගටම පැහැදිලි කරගෙන ගිය. ධානුස්සෝනි කියන. දැන් ඔබ වහන්සේ කියන විදියට මියගිය මගේ ඥාතීන්ට මම දෙන්න පින ගන්නට බැරි නම් මා දෙන්න පිනෙන් ඒගොල්ලන්ට සැනසෙල්ලක් නොලැබෙනවා නම් මොකටද මං පින් කරන්නේ මොන මටද මං පින් කරන්නේ මියගිය අය වෙනුවෙන් තේරුමක් නැනේ ශාම්පි පින්කම් කිරීමෙන් පලක් නැහැ කියන එකයි ඔය මට තේරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඥානසෝනි මානවකය මියගිය ඥාතීන් ජීවත්ව සිටිද්දී කෙබඳු ආකාරයක ජීවිතද ගත කළේ ඒ ගත කළ ජීවිතයේ අනුව තමයි ප්‍රතිසන්දි උප්පත්තිය ලබන්නේ. ජීවිතයේ වැඩි කාලයක් ඒ අය පොදුදු පුහුණු කලේ මොනවද? වැඩිම් කලේ මොනවද? ඊට අනුව තමයි ඊළඟ ප්‍රතිසන්දි. එහෙනම් අපි දෙන දෙන පින් ගන්නට මිය යන ඔක්කොටම පුළුවන් කමක් නැහැ. නමුත් ඥානසෝනි ඔබ පින් දෙන්නේ අසවලාට අසවලාට කියලා. ඔබ දන්න කීප දෙනාට පමණ. මියගේ ඔබේ දන්න අය කීප දෙනෙක් ඒගොල්ලන්ට ඔබ පින් දෙන්නේ. නමුත් ඒ අය මිනිස් ගතියේ සිටෙද්දී සැලකී දේ මොනවද? ඒක අනුව තමයි ඒගොල්ලන්ට ප්‍රතිසන්දි. ඒ අනුව තමයි ප්‍රතිවිපාක ඒගොල්ලන්ට භුක්ති විඳින්න ලැබෙන්නේ. නමුත් ඔබ හිතාගෙන අරයට මෙයාට කියලා පින් දුන්නාට ඒ කවුරු පින් ගත්තත් නැතත් අනන්ත සසදේ ඔබෙන් පින් අපේක්ෂිත මියගිය ඥාති හිතවතුන් බොහෝ අය සිටිත ඒ අය මේ පින් අනුමෝදන් වෙනවා ඔබෙන් පින් බලාපොරොත්තුව සිටින අය අනන්ත ප්‍රමාණෝම සිටිනවා අන්න ඒගොල්ලෝ මේ පින් අනුමෝදන් වෙනවා සැනසිරි තත්ත්වයටපත් වෙනවා උසස් භවකාමී ජීවිත ලැබ ගන්න. දානසෝනි කවුරු පින් ගත්ත නොගත්ත පින් කරන ඔබට ඒක ඉතුරුයි. කවුරුත් මිය ගිය අය ඔබ දෙන පින් ගත්ත නොගත්ත ඒගොල්ලෝ විවිධ උසස් හෝ පහත් භවවල හිටිය නොහිටිය ඔබට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ භවයේ කරන පින්කම් වල ඵලය ඔබටම භුක්ති විඳින්න ලැබෙනවා. ඔබට ඒක ඉතුරුවක් වෙනවා. යාදි සංවතේ බීජං. තාදි සංහදතේ පලං. කල්යාණකාදී කල්යාණං. පාපකාදී ච පාපකං. වපුරන්නේ මොනවද? ඊට අනුව තමයි අස්වැන්න. තමන් කරන්නේ කියන්නේ මොනවද? ඊට අනුව තමයි ප්‍රතිවිපාක. ඉන්නකම් කල්යාණකාදී කල්යාණ පුණ්‍ය කුසල වැදුවත් ඊතානුව උසස් උසස් ආත්මවල ඉපද බබවල ඉපද අනන්ත සැප විඳින්න පුළුවන් පාපකාරීච පාපකම් යම් විදියකින් අකුසල කර්ම පාප කර්ම කළා නම් ඒකල පාප කර්ම හේතුවෙන් අනන්ත ප්‍රමාණ දුගතිගතව දුක් විඳින්න පුළුවන් එහෙනම් ඉන්නකම් කරපු හොඳද නරකද ඊට අනුව තමයි ප්‍රතිසන්ති. ඒ අනුව තමයි ජීවිතේ ගොඩනැගෙන්නේ. එහෙනම් අපි දෙන පින් මියගේ ඔක්කොමල්ලටම ගන්න පුළුවන්ද? ගන්න බැරිද? මේවා අද හුඟ දෙනෙක් ප්‍රශ්න කරනවා. මේ දානුස්සෝනි බ්‍රාහ්මණ තරුණය බුදුරජාණන් වහන්සේගෙන ඇසුවේ මා දෙන පින් මගේ ඥාතීන් ගන්නවද? ඒගොල්ලන්ට මා දෙන පින ප්‍රතිඵල සහිත වෙනවද? ඊට අමතරව මතක බත්ත දීම නාව. යම්කිසි ආහාර පරිත්‍යාග කිරීම. ආහාර සකසලා කිසියම් ස්ථානයක තබනම ඥාතීන්ට ගන්ත කන්ත කියේ. ඉතින් ඒවා අර්ථවත් බඩ ගනි. ඉතින් මේ තරුණයාට ප්‍රශ්න තිබුණා. තමා දෙන පින් ඒගොල්ලෝ ගන්නවා. සැනසෙල්ල ලබනවද කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව විස්තර කළේ. මියගේ ඥාතීන් පුද්ගලයෝ ජීවත්ව සිටිද්දී කරන කියන දේ අනුව ඒ අයට ප්‍රතිසන්දිය ලැබෙනවා. පින්කම් කළා නම් කුසල් දහම් වැඩුවා නම් ඊට අනුව ඒගොල්ලන්ට උසස් භවවල උපදින්න පුළුවන්. බොහෝ සැප සම්පත් භුක්ති විඳින. ඉන්නකම් පාප කර්ම කළාද? අකුසල කර්ම කළාද? කළ අකුසල පාප කර්ම වලට ප්‍රතිවිපාක විඳින්න දුගතිගාමී වෙනවා. ඒ තමන් විසින් මේක භුක්ති විඳින්න වෙනවා. අනන්ත ප්‍රමාණ සසර දුක් විඳිනවා. ධානුස්සෝනි කවුරුත් මෙගේ අය පින් ගත්තා නොගත්තා. ඔබට පින් ඔබ කරගන්න. ඔබ කරන පින් ඔබට ඉතුරුයි. සසර ඔබට උසස් භවගාමි ජීවිත ලැබ අපමණ සැප විඳින්න පුළුවන් කිව්වා. එතකොට ඥානසෝනි සාදුනාද දුන්නා. දැන් හරි ස්වාමීන් මගේ හිතට පැහැදුනා. මට අවබෝධය ලැබුණා. කවුරුත් පින්කම් මාදන පින් ගත්ත නොගත්ත කරන පින් මට ඉතුරුනේ. මට ඒවා ලොකු බලයක් සසද පුරාටම හේතු වෙනවා. එබැවින් මා පින් කරන්ට ඕනේ ස්වාමීනි කිව්වා. තවත් මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීනි අහන්තද? අහන්තේ කිව්වා. ඔබ වහන්සේ වදාළ විදිය මේ සමාජයේ මිනිස්සුයෝ පුණ්‍ය කර්ම කරලා කුසල කර්ම කරලා පන්සල් ආරක්ෂා කරලා හොඳින් අංග සම්පූර්ණ පුණ්‍ය කුසල ජීවිත ගත කරලා මිය ගියාම ඒගොල්ලෝ උසස් බවවල උපත සැප විඳිනවා ඒක හරි. ඉන්න කම්පන්සල් බිඳගෙන දස අකුසල් කරමින් මේ දුෂ්චරිතයේ හැසිරමිය යන අය දුගතිගාමී වේ අනන්ත දුක් විඳිනවා ඒකත් හරි මගේ ප්‍රශ්නේ ස්වාමීනි මේ සමාධියේ මම දැන් උපත්ත පින්කම් කරන ගමන් පාප කර්ම කරන අය ඉන්නවා පාප කර්ම කරන ගමන් පුණ්‍ය කර්ම කරන අය ඉන්නවා ස්වාමීනි මේ දෙකම කරන අය උපදින ස්ථාන මොකොත් තිබෙනවද තිබෙනවා නම් ඒ මොනවද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ කියනවා ජානුස්සෝනී මානවකය. අහුව හොඳම ප්‍රශ්නේ ඔබ දැන්. ඊටාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. පින්කම් කරන ගමන් පාප කර්ම කරන. පාප කර්ම කරන ගමන් පුණ්‍ය කර්ම කරන. මේ දෙකම කරන අය සමාජයේ ඉන්නවා තමයි. ඒගොල්ලෝ උපදින ස්ථාන පහක් තියෙනවා දානුස්සෝනී. ඒ පින්කම් කරන ගමන් පාප කර්ම කරන පින් පාප කුසල අකුසල දෙකම කර කර ඉන්න අය උපදින ස්ථාන පහයි. අලියම් ඇතම් අශ්වයන් ගවයන් සොනකයන් ඔය සතුන් පස්තනා වෙලා උපදින. ජීවත්ව ඉන්නකම් පුණ්‍ය කර්ම කරන ගමන් පාප කර්ම කරනවද? කුසල ධර්ම වඩන ගමන් අකුසල ධර්ම වඩනවාද? මේගොල්ලෝ මේ දෙකම කරන අය උපදින ස්ථාන පහයි පහම තිරිසන් අලියන් ඇතන් අශ්වයන් ගවයන් සුනකයන් ඔය සතුන් පස් දෙනා වෙලා උපදින. ඔය සතුන් පස් දෙනාම මානව සමාජී ජනතාව අතර කොච්චර ජනප්‍රියද? ජනතාවට කොච්චර ප්‍රයෝජනද? ජනතාව කොතරම් ප්‍රිය කරනවද මේ සතුන්ට ඒ නිසා පින්කම් කරන ගමන් පාප කර්ම කරන පාප කර්ම කරන ගමන් පින් පුණ්‍ය කර්ම කරන මේ දෙකම කොට කර ඉන්න අයට සිද්ධ වෙනවා අර කිව්ව ස්ථාන පහෙන් එකකට යන්න පහම තිරසං පින්කම් කරන නම් පින්කම්ම කරන් ඒ නැතුව පින් කරන ගමන් පව් කරන මේ මේ අපිට පේන්නේ එහෙම හුඟක් හොඳට සත්ගුණවත් කියන පින්මන්ත කියන මේ කාකාරේ හැදින්වීම කළාට එයාගේ සිත අපිරිසිදු ක්‍රියා අපිරිසිදුයි වචන අපිරිසිදුයි එයා දුසිලි කරගන්න පාප කර්ම වලට විපාක විඳින්න වෙනවා එහෙනම් දානසෝනි ප්‍රීතිමත් උනා දැන් මට ඉතාම සතුටුයි ස්වාමී. මම මගේ ආගමේ උගන්වන විදිය මැදිත් අයට සැනසෙන්න ප්‍රීත වෙන්න ප්‍රයෝජනවත් වෙන්න කියන අදහසින් මතක මත්ත දීමනාව කළා. මම පින් දුන්නා. දැන් මට වැටහෙනවා මා කරපු දේ කරන දේ ප්‍රතිඵල මට ලබා ගන්න පුළුවන්. ඇතැම් විට පින් ගන්න පුළුවන්. ඇතැම් විට නොගන්න පුළුවන්. කවුරුන් හෝ පින් ගන්නවා. මම මේ ගැන සතුට වෙනවා ස්වාමීන් පුණ්‍ය කර්ම කරමින් පාප කර්ම කරන දෙකම කරන අයටත් ඊටත් වඩා නිශ්චිත වශයෙන්ම ඒ අය තිරසං ගතිවල උප්පත්තිය ලබන මේ ඔක්කොම මම වටහා ගත්තා ස්වාමීන් අතිශයින් මම පැහැදුණා අද පටන් මම ඔබ වහන්සේව සරණ යනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් සරණ යනවා කියලා මේ ධානුස්සෝනි බුදුදහම පිළිගත්තා එයා හොඳ උපාසක මහත්මයෙක් වුණා. තරුණ බ්‍රාහ්මණ හැදෙන වැඩෙන ළමයි. තරුණයි. එයාගේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුණා. එනම් අපිත් නිතරම පින් දෙන්න. මෙයාගේ අය වෙනුවෙන් අපි විවිධ පින්කම් කරනවා. පින් ගන්නවද නැද්ද කියලා අපිට දන්නේ නැහැ. නමුත් අද අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් කලගුණ දන්නා පිරිසක් හැටියට කොත්ත වේදී සම්භාවනීය ගුණගරුක පින්වතුන් හැටියට අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ ආගම වෙනුවෙන් අපේ භාෂාව වෙනුවෙන් අපේ ආර්ථිකය වෙනුවෙන් සමර්ථ සිංහල රටේ මේ ශ්‍රී ලංකා බිමේ ආර්ථික සමාජීය අධ්‍යාපන ආගමික සංස්කෘතික සියලුම අංශ වලට තමන්ගේ කාලය කැපකල ශ්‍රමය කැපකල ධනය කැප කළ ජීවිතය කැප කළ ඒ සම්භාවනීය දරු කටයුතු අපේ මහා සංගදවල කොරෝනා වෛරසින් අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලා කොරෝනා වෛරසයෙන් අභාව ප්‍රාප්ත වුණු අපේ මැති ඇමතිවරු අපේ සම්භාවනීය ඒ පින්වතුන් දොස්තර මහත්තුරු දොස්තර නෝනලා රණ විදුවන් ජාතික විදුවන් රට පිළිබඳව ජනතාව පිළිබඳව වෙහෙස මහන්සි වේ දිවරෑ කටයුතු කළ සුවසේවා අංශවල පින්වතුන් පින්වතිය ආරක්ෂක සේවා අංශවල පින්වතුන් පින්වතිය අපේ මේ මහජන නියෝජිත පින්වතුන් පින්වතිය විවිධ අය විවිධ ක්ෂේත්‍රවල අය අපේ ජනතාව වෙනුවෙන් අපේ ප්‍රජාව වෙනුවෙන් තමන් ගත් ප්‍රයත්නය ඒගොල්ලන්ට ජීවිත කැප කරලා ඒගොල්ල අපේ ජීවිත ඉතුරු කළා. අපට ජීවිතේ ලබා දුන්නා ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා පින්වන්ත මහතුරු නෝනලා තමන්ගේ ජීවිතයේ ගොල්ලෝ අපි වෙනුවෙන් පරිත්‍යාග කළා. ඒ අය උසීපත් කරමින් පින් දෙන්නට කෘතවේදී පින්වතුන් මේ විදියට කටයුතු සංවිධානය කිරීම අතිශයින්ම සතුටුයි. අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශේ මේ සත්කාරණාව ඉතාම හොඳයි. අද දවසේ සිදු කරන්ට ආරම්භ කිරීම නමද ප්‍රසාදයට හේතු වෙයි. ඇත්ත වශයෙන්ම ජාතිය ජනතාව සියල්ලෝ හොඳට බණ අසමින් ආගම් වේදයකින් තොරව ජාති වේදයෙන් තොරව කුල වේදයෙන් තොරව වර්ග පාඨ වේද වලින් තොරව මේ අපෙන් සමුගත්තු අපේ අය අපේ ජනතාව අපේ මානව පිරිස් ගිහි පැවිදි ඔක්කොම විවිධ ක්ෂේත්‍රවල අය අපෙන් සමුගත්තා මේ කොරෝනා වෛරසයත් එක්කම කොච්චර පාඩම් අපිට කියලා දුන්නත් කතා කර කර ඉන්න ගමන් අවසන් ගමන් ගිය අය කොච්චර ඉන්නවද දහහක් බලාපොරොත්තු සබාගෙන සිංහිත දරුවක් කුස දනාගෙන ඉපදෙන්න තියෙන දරුවව නූපන් දරුවා ගැන හිත හිත හිතපෝ පින්බර මෞතුමිය දරුවා සමගම ජීවිතයෙන් සමුගත්තා කොරෝනා වෛරසය නිසා දාස් ගණන් අපේ ජනතාවට ජීවිතය දුන්නු සතුටින් Tamange අද කරුණාවෙන් ජනතාව සුවපත් කළ අපේ ජීවක වෙදතුමන්ලා අපේ නම් වෛද්‍යතුමන්ලා ජීවිතයෙන් සමුගත්ත කීප දෙනෙක්ම දොස්තර නෝනලන්, දොස්තර මහත්තුරු, එවැගේම අපෝපස්ථාන කළ පින්වතුන් පින්වතියෝ ඒ ඔක්කොමල්ලා තමන්ගේ ජීවිතය කැපකලේ ජනතාව වෙන්නේ. රටක් වෙනුවෙන්, ජාතියක් වෙනුවෙන්. එතුමන්ලා එතුමියන්ලා වර්ග ભેද බැලුවේ නැහැ. පාට බැලුවේ නැහැ. ಜಾති බැලුවේ නැහැ. ආගම් බැලුවේ නැහැ. ප්‍රජාව සුවපත් කරන් ජනතාව සුවපත් කරන්න කැපුණේ. ගරු කටයුතු ආමතුරුවන් වහන්සේලා ජීවිත කාලයේ පුරාවටම ශාසනික ජීවිතයට ඇතුළත් වූ දවසේ සිට මේ කොරෝනා වෛරසයෙන් වැළඳීමෙන් අපවත් වෙනකම් මොනතරම් රටට වැඩ කළාද ශාසනයේ බබලවන්ට වැඩ කළා අපේ ජනතාව සුවපත් කරන්න කටයුතු කළා තමන් වහන්සේලාගේ දායක දායිකාව පමණක් නෙමෙයි සමස්ත මානව ප්‍රජාවට සත්ව ප්‍රජාවට පරිසරයට රටට ජාතියට ආගමට භාෂාවට සංස්කෘතියට කොච්චර සේවා කළාද ඒ ස්වාමින් වහන්සේලා සිහිනුවණින් ජීවිතයෙන් සමුගත්තා උන්වහන්සේලා ඉමහත් කුසලයක් සිදු කරගත්තේ රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ආගම ජාතිය සියල්ල වෙනුවෙන් උන්වහන්සේලා කිසිම විදියකින් ભેදයකින් තොරව මිනිස් වර්ගයා ජාතිය වෙනුවෙන් කටයුතු කළා උන්වහන්සේලා පවත්ුණා. විවිධ ශේත්‍රවලය මිය ගියා. තරුණ දරුවා පෙන් සමගත්තා. බෙලිඳ දරුවෝ සමගත්තා. සිංගිත දරුවෝ සමගත්තා. මධ්‍යම වයසේ සමගත්තා. මහලු අය සමගත්තා. රටට වැඩ කළ අය අපට හුස්මටක පමා ඉතුරු කළා. අපට හැම දෙම ඉතුරු කළා. ඒ අපේ සම්භාවනීයයෝ. ඒ අපේ ජේෂ්ඨයෝ. ඒ අපේ අය අපි වෙනුවෙන් දිවි කැප කළා. ඒ වගේම ආදර්ශකාන්තයේ පින්වත්තුන් පින්වත්ති මහත් අභිමාණයෙන් මතක් කරන්න ඕනේ මම. ආරක්ෂකන්සේ අපේ සියලුම පින්වතුන් පින්වතියන් සුවසේවාංශයේ සියලුම පින්වතුන් පින්වති හැම ශේත්‍රයකම මේ කොරෝනා වෛරසයට මුහුණ දෙමින් ජාතිය ભેද ගන්න ජනතාව ભેද ගන්න සියල්ලෝ ભેද ගන්න දිවි කැපකලාය තමන්ගේ දෙමාපියන් තමන්ගේ ස්වාමි දුවනිය තමන්ගේ දරුවන් තමන්ගේ කියන සියල්ලම කැප කළා මේ මහා මාධාන්තික රෝගයකට එරෙහිව ජනතාව සුවපත් කරන්නට ඒ සියලුම ක්ෂේත්‍රවල පින්වතුන් ඉදිරිපත්ව කටයුතු කිරීම අගයනුමස් කලගුණ දන්නා පිරිස පෘථවේදී පින්වතුන් පත්තිපත්තානුමෝදනා කරන් පින් දෙන්ත පින් අනුමෝදන් වෙන්ට තීරණය කළා. එබැවින් සියක් වසරක් සම්පූර්ණවන්ට ආසන්නව සිටින මේ අපේ ධාපියට මඟ පෙන්වපු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කරු සභාපතිතුමන් ප්‍රධාන සියලුම පින්වත්තුන් පින්වත්යන් ආගමික අංශයේ ජනතාව ඔක්කොම රටේ ජනතාව ධර්මානුශාසනාවන් සඳහා නායකත්වයේ ලැබ දෙමින් රටතම ජනතාවට ලෝකෙම ජනතාවට බණහන්ත දායකත්වයේ දෙමින් කටයුතු කරන සියලුම සදැහැති පින්වත්තුන් පින්වත්තියෝ මහත් වූ අභිමානවත් කටයුත්තකටයි සම්බන්ධ වන්නේ දායක වන්නේ මේක ලොකු පින්කමක් මේ කලේ පුණ්‍ය අනුමෝදනා කිරීම ඇත්ත වශයෙන්ම සමහර අය මිය ගියා එයාට මතක වස්ත්‍ර පූජා කරලා පැන්වලලා පින් දෙන්න බැරි වුණා අත් දවසේ බණ කියන්න බැරි වුණා දාන ධර්ම දීලා පින් දෙන්න බැරි වුණා. ඒ මියගිය පින්වතා පින්වතියට අමතරම ඒ නිමැසියෝ පවුලේ අය නිරෝධානිය වුණා. ඒ අය අසනීප වුණා. ඒගොල්ලෝ ලොකු සටන මාර්ය සමග සටන් කරලා දිවි බේර ගත්තා. ඒ හැමෝගම හිත්වල වේදනාව තිබෙනවා. දැන් ඔබට පුළුවන් මියගිය Tamangen වෙන්වනු කෙනාව සීපත් කරලා පින් දෙන්න වගේම සමස්ත අපේ රටේම මියගිය සියලුම දෙනා කොරෝනා වෛරසයෙන් මියගිය ඒ අපවත් වුණු ස්වාමීන් වහන්සේලා හා මියගිය පින්වතුන් පින්වත්නි ඒ තමතරව ලෝකේම මොනතරම් පිරිසක් සමගත්තද මේ ව්‍යසනේ ඒ ඔක්කොටම ඔබට පුළුවන් වෙනවා දැන් මේ පින් අනුමෝදන් කිරීම කරන්න. ඒක ඒක ඊටම වටිනවා. මිය පරලෝක ප්‍රාප්ත සියලු දෙනා වෙනුවෙන් කොරෝනා වෛරසයෙන් සමගත්තු බිරිඳු දරුවාගේ සිට වැඩිහිට පින්වතා පින්වතිය දක්වාම විවිධ ශේත්‍රවල උගතුන් බුද්ධිමතුන් ධනවතුන් ධනවතුන් බලවතුන් කුලවතුන් පින්වතුන් සියලුම දෙනාටම හැම කෙනෙකුටම ඊට සිතින් මේ පින් අනුමෝදන් කරන්නට පුළුවන් මේ ධර්මානුශාසනාවකට සමන් දීමේ අත්තකප්පං සුතං ධම්මං අත කල්පයක් ආනිසංස ලැබෙනවා කල්ප 8ක් ආනිසංස ලැබෙනවා එක බණක් ඇහුවම. මේ ධර්ම දේශනාවට සමන් යොමු කිරීමෙන් ලබාගත් මේ මහා බල කුසලය ඔබට ඉෂ්ට සිතින් අනුමෝදන් කරන්නට පුළුවන්. ඔබේ ඥාතීන්ට අපෙන් වෙන්වුණු අයට සියලුම ජනතාවට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. මේක ඊටාම වටිනා අවස්ථාවක්. ඇත්ත වශයෙන්ම මියගිය අය අපි දෙන පින් ගන්නවද නැද්ද? ඒකට විසඳුම බුදුරජාණන් වහන්සේ මේ ඥානසෝනී සූත්‍ර දේශනාව. ඥානසෝනී නම් බ්‍රාහ්මණ තරුණය ඇසූ ප්‍රශ්නයට දුන්න උත්තර. එතකොට පින් ගන්න පුළුවන්ද බැරිද කොයි විදියටද පින් ගන්නේ? විශේෂ වශයෙන් පරදත්තෝපජීවී කියන කොට ප්‍රේත භවයේ උප්පත්තිය ලැබුවොත් අන්න ඒගොල්ලන්ට පුළුවන් පින් අරගෙන සැනසෙලි භවයට යන්න. එහෙමනම් ජීවත්ව ඉන්නකම් පන්සල් ආදර්ශ කරන්න විසඳුමකුත් කියලා දෙනවා. උසස් උදාන තැනකට යන්න නම් කාගේවත් දෙන පින් අපිට ගන්නට ඒ වෙනුවෙන් බලාපොරොත්තු නොවි. Taman ජීවත්ව ඉන්න කාලේ Tamanගේ සිත කය වචනය සංවද කරගෙන හොඳට පින්කම් කර ගන්න ඕනේ. දරුවෝ මට පින් දෙයි, බෙරිඳ මට පින් දෙයි, සැමියා මට පින් දෙයි, සහෝදර සහෝදරියෝ පින් දෙයි. ඒව බලාපොරොත්තු වෙන්න එපා. ඒගොල්ලේ කටයුත්ත කරයි. ජීවත්ව ඉන්න අය පින් දුන්නා නොදුන්නා. ඒගොල්ලෝ මා වෙනුවෙන් කටයුතු කළා නොකළා. මම මට වැඩ කරගන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අපට අනිවාර්යෙන් තමන් සොද්දි අසොද්දි පච්චත්තං නාඤ්ඤමඤ්ඤේ විසෝදේ. තමන් ඕනේ පිරිසිදු වෙන්න. තමන් ඕනේ ප්‍රබලව වැඩ කටයුතු කරගන්න. තමාගේ පිරිසිදුකම හා අපිරිසිදුකම තමා සතුයි. තව කෙනෙකුට ඒක බාර දෙන්න බෑ. අත්දීපා විහෙදට තමන් තමන්ට පහනක් වෙන්න ආලෝකමත් වෙන්න. අත්තාහ යත්තනෝ නැත්ති. තමන්ට තමන් හැට වෙනත් කෙනෙක් නැහැ. මටත් මේ ශරීරයේ උසගෙන යන්න බෑනේ මේවත් අතහරින්න ඕන. මරණය කියන එක කවදද? අජේවකෙච්ඡං අතප්පං හෝජඤ්ඤා මරණං සුවි. මොන ආකාරයකට අපට ජීවිතයෙන් සමුගන්ත වෙනවද කොහොමද කියන්න පුළුවන් හෙට මැරෙයි කියලා කාටද කියන්න පුළුවන් හෙට මැරෙන්නේ නැහැ කියලා ඒ නිසා මරණය කියන එක අද අද එයි මරු පින්කද ගන්නේ කෙලෙසට හිත මරු නීති සිතන්නේ මාර්යා කොයි තරම් අකාරුණිකද බලන්න බිලිඳවරගෙන යන නූපන් දරුවා පවා මව් කුසේ ඉන්න දරුවා අම්මයි දරුවයි දෙන්නම අරගෙන ගියා තරුණ තරුණියෝ අරගෙන ගියා. උගතුන් බුද්ධිමත්තුන් අරගෙන ගියා. මහා පිරිසක්කට ජීවිතයේ දෙන්න හිටපු ඒ වෛද්‍යතුමන්ලා තුමියන්ලව අරගෙන ගියා. ආරක්ෂාව දුන්නු යෝධ ශක්තිය දුන්නු අපට ඒ අපේ රණ විරුවන් පීඩපදියන් ආරක්ෂකාංශයේ පින්වතුන් කී දෙනෙක් රැගෙන ගියා. මේ කොරෝනා වෛරසෙන් මාරය අපට කරපු දේ එනම් මේ තුලින් අපි නැගිටින්න ඕනේ. අපි හොඳ සිහිය බුද්ධිය පිහිටවගෙන හොඳට වැඩ කටයුතු කරන්න ඕනේ. අපි සිහියෙන් වැඩ කරන්න ඕනේ. අප්‍රමාදීන සම්පාදිත. එළඹ සිට සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. කුසල් වඩන්න. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්න. හරියට පන්සිල් සුරකින්න. චරිතවත් කෙනෙක් වෙන්න. ඉවසීමෙන් කරුණාවෙන් දයාවෙන් මේ මහදවත පුරව ගන්නට ඕනේ. මරණය කියන එක ඕන මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. මම මට වැඩ කර ගන්නට ඕනේ. දරුවෝ හදනවා, වඩනවා, පෝෂණය කරනවා, අවශ්‍ය දේවල් සියල්ලම ලබා දෙමින් දරුවන් ආරක්ෂා කරලා දරුවන්ගේ දරුවන්වත් බල බල ඉන්න දෙමාපියන්ට මේ මතක් කරන් දරුවන්ට සලකන්ට යුතුයකම් ඉටු කරන්ට දරුවන්ගේ දරුවන්ට සලකන්ට බලන්ට හැබැයි Tamanta යන දොවට වැඩක් කර ගන්න ඕනේ මොකද කවුරුත් පින් දුන්නා නොදුන්නා අපි දන්නේ මම මට යමක් කරගෙන තියාගත්තොත් බය වෙන්න ඕනේ නැහැ. මේ භවයේ හොඳට පින් කරන, කුසල් වඩන කෙනාට දෙව් විමන් මෙහිදීම මේ සිතින්දීම පහළ වෙනවා. මෞපියන්ට සැලකමින්, දෙගුණුන්ට සැලකමින්, ගුණ භවතුන්ට සැලකමින් අසරණ උදවියට පිහිට වෙමින්, තුනුරුවන් කෙරේ පැහැදීමෙන්, තුනුරුවන් සැලකමින්, වන්දමින් පොදමින් Tamange ආගමේ ශාස්ත්‍රෝන් වහන්සේට ගරු කරමින් පොදමින් පෝජක පක්ෂයට ගරු කරමින් පොදමින් කටයුතු කරන කෙනා පින්වන්ත කෙනෙක්. එයා බලවන්ත කෙනෙක්. එයා Taman අවශ්‍ය කුසල මේ භවයේදීම පූර්ණේ කරගත්ත වෙනවා. කවුරුත් පින් දෙක එකේ බල බලෙන් තෙපා. ඔබ හොඳට පින් කරගන්න. හුඟා දුරට දෙමාපියෝ දරුවෝ දෙයි කියලා බලාගෙන ඉන්න. ඒක දරුවන්ගේ යුතුයකම දරුවෝ පින් දෙන්න ඕනේ. හුඟ දෙනෙක් තමන්ගෙන් පියයන් වෙන්ුණාම අඬනම හැපෙනවා ශෝක වෙනවා. දින 7 8 10 යනකොට මාසයේ දෙක යනකොට මුකුත් මතක නැහැ. මියගිය මොහොතේ ඉඳලා කම්පණය වෙනවා, කෑ ගහනවා, අඬනවා, හැපෙනවා, ශෝක වෙනවා. නමුත් කෙටි කාලයකදී අපට අමතක වෙනවා. මියගිය කෙනා අපි ශෝක වෙනකොට එයත් ශෝක වෙවි රැඳෙනවා. යන්නේ හිතියේ ගමනක් නොකොස් අපිත් එක්කම ආඩාඬ ඉන්නවා. අවසානයේ එයා අඬාට ඉන්නවා අපි සතුටු වෙනවා හින්න හෙනවා කනවා බොනවා නටනවා ප්‍රීති වෙනවා අරයා කෝප වෙනවා මේගොල්ලෝ අඬලා තින්නේ දොඩලා තින්නේ දුක් වෙලා තින්නේ කෙටි කාලයකටයි අන්න එයාට යන්න තිබුණ ගමන තියාගන්න බැරි වෙයි අපිත් එක්කම අඬ අඬ හිටපු නිසා එයා ඉන්නතර කෝප ගන්නවා මියගිය කෙනා දුගති ගතියක තව പ്രേත භූත යක්ෂ පිසාච එවැනි තැන්වලට ගිහිල්ලා අපි ගැන හිත හිත ඒගොල්ලෝ ගැන හිත හිත අපි හඬුවා වගේම අපිත් ළඟටත් ඇවිල්ලා අඬාන ඉන්නේ. අවසානයේ දෙකොල්ලම විනාශය. ඒ නිසා ඉන්නකම් හොඳට පින් කඩගන්න. දරුවෝ පින් දුන්නා නොදුන්නා, ඥාතීන් පින් දුන්නා නොදුන්නා, ඔබ ඔබට පින් කඩගන්න. ඔබයි ඔබගේ ජීවිතේ ජය ගන්න ඕන. මේ භවයට පමණයි සියලුම නැකම්. උස්මතක ගිය ගමන් නැකම් ඉවරයි. ඔක්කොම සම්බන්ධතා ඉවරයි මල මිනිය. මලමිනිය කියන්නේ. මිනිය අස් කරන්නේ කවද්ද? ඔන්න බලන්න. භූම දාන කවද්ද ආදාහන කවද්ද? එහෙනම් මේ සියලුම නම්බුනාම සියලුම තහන්නමාන්න සියලුම සබදතා මේ හුස්ම තියෙනකම් පමණයි. එතනින් එහාට ඔක්කොම ඉවරයි. එහෙනම් මම මට යමක් කරගන්න ඕනේ. කවුරුත් මට පින් දුන්නා නොදුන්නා මා ජීවත් වෙන්න දඩ පින් කරගන්න ඕනේ. දාන ශීල භාවනා දාන ශීල භාවනා පින්කම් වැඩිම තමයි පින්කඩ ගන්නවා කියලා කියන්නේ. මට මෙලවත් ජය ලැබෙන, සැප ලැබෙන, පරලොව සුගතිගාමීත්වයේ ලැබෙන, සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්ට ලැබෙන බලගත කුසල පුණ්‍ය දෙකම කඩගත්තොත් ජයග්‍රහණේ ස්ථිරයි. ජයග්‍රහණේ කිරීම නම් මේ කෙලෙස් මාය පනාද කරලා සතර දුකෙන් එතරවන එකයි. උතුම් නිවනින් සැනසීම පසක් කර ගන්න තමයි මේ පුණ්‍ය කුසල වඩන්ත මොනන්නේ ධර්ම දේශනාවට සමන් දීම නිසා බොහොම සන්තෝෂයටපත් වූ දානුස්සෝනි බුදු සරණ ගියා ධම් සරණ ගියා සංඝ සරණ ගියා ඔබටත් මිය පරලෝක ප්‍රාප්ත කොරෝනා වෛරසයෙන් හිතන ප්‍රාප්ත වුණු සියලු පින්වතුන් පින්වතියනට අපවත් වේවදාල සිර්ව ස්වාමින් වහන්සේලාට දන්න නොදන්න බොහෝ අපෙන් සමුගත් වූ සියලුම පින්නතුන්ට ආරක්ෂක දෙවියන්ට සෑම දිනාටම නිවනින් සැනසීම ලැබේවා සාදු සාදු සාදු ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා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 සම්බුදු පියාණන් වහන්සේ දානුස්සෝන ධර්මයට වදාළේ ජීවත් වෙන්නකම් කරන කියන දේ අනුව තමයි ඊළඟ භවයේදී අපට ඥාතින් වෙන්නේ පිළිසරණ වෙන්නේ පිහිටවන්නේ Tamanට එකම සරණ වෙන්නේ Tamanටද කියාගත්තු පින. ඒ පිළිබඳව ස්ත්‍රීන් විසින් පුරුෂයන් විසින් ගිහි පැවිදි සියල්ලෝ උදේහවා නිතර සිහි කරන්නේ මා කරන හොඳ හෝ නරකයි මට ඥාතිය වෙන්නේ දායාදය වෙන්නේ පිළිසරණ වන්නේ ඒ ගැන සිතමින් කටයුතු කරන්න ඔබට නිවන් සැප ලැබේවා සාදු සාදු සාදු මියගිය පසු කෙනෙකු දෙන පින් ලබා ගන්නා අයුරු ධර්මානුකූලව පහදා දෙමින් ජානුසෝනී සූත්‍ර දේශනාව ඇසුරින් ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධිපද නමේ අධ්‍යක්ෂ ජනරාල් විසුකීර්ති ශ්‍රී ධම්මබාණී විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් උන්වහන්සේ ඇතිදිලි කළා වූ ගුරු දෙමාපියන්ටත් මේ පුණ්‍යානුමෝදනාව ආශිර්වාදයක් වේවා නිවන් පසක් කරන්නට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරය පවත්වා ආශිර්වාද කරමු පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු